බුද්ධං සරණං ගච්ඡාමි සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං द्वितीयन्ति बुद्धं शरणं गच्छामि यन्ति बुद्धं शरणं गच्छामि द्वितीयन्ति धम्मं शरणं गच्छामि यन्ति ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි තත්තියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තත්තියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තත්තියම්පි ධම්මං සරණං ගච්ඡාමි ගච්ඡාමි සත්‍යම්පි ධම්මං සරණං ගච්ඡාමි සත්‍යම්පි සංඝං සරණං ගච්ඡාමි සත්‍යම්පි සංඝං සරණං ගච්ඡාමි තිසරණ ගමනං සම්පූර්ණං ආමන්ත්‍රණ පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සවදා ධර්මනී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින්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 පාඨය. මේ දේශනා පාඨය මූලික කරගෙන එදිනෙදා ජීවිතයේ ආපසු හැරී නුවණින් බැලීම හෙවත් ප්‍රත්‍යවේක්ෂාවෙහි ඇති වටිනාකම පිළිබඳව පිනතුන්ගේ අවධානය යොමු කරන්නටයි අපි අදහස් කළේ. ප්‍රත්‍යවේක්ෂා කියලා කියන්නේ නුවණින් විමසා බැලීම. එහෙමත් නැතිනම් කළ කී දේ පිළිබඳව ආපසු හැරී නුවණින් විමසා බැලීම තමයි ප්‍රත්‍යවේක්ෂාවයි කියලා කියන්නේ. ಗುಣධම් වඩන පින්නතුන්ට වගේම එදිනදා ජීවිතයේ යම්කිසි යහපත් අරමුණක් සාක්ෂාත් කර ගැනීම සඳහා ක්‍රියාත්මක වෙන කොයි කාටත් මේ ප්‍රත්‍යවේක්ෂාව විශේෂයෙන්ම වැදගත් වෙනවා. බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවකදී රාහුල හාමුදුරුව වැඩ සිටින අම්බලට්ටික කියන ඒ ගෘහයට වැඩම කරලා ඈත තියාම බුදුරජාණන් වහන්සේ වඩිනවා දැකලා රාහුල හාමුදුරුව පෙන් බඳුනක් පාදෝවණේ කරන්න සකසලා තියලා වාඩි වෙන්නට ආසන පනවලා පෙර ගමන් ගිහිල්ලා තථාගතයන් වහන්සේට වැඳ නමස්කාර කරලා පිළිගත්තා. බුදුරජාණන් වහන්සේ එතනට වැඩම කරලා අර පැන වූ අසුනේහි වාඩි වෙලා අර ජලයෙන් පාද්‍රවණය කරලා ඒ ජල බඳුන මූලික කරගෙන රාහුල හාමුදුරුවන්ට වටිනා අනුශාසනාවක් කළා පැවිද්ද පිළිබඳව. ඒ අනුශාසනාව නිම කරලා තථාගතයන් වහන්සේ විමසනවා රාහුලයෙනි කණ්ණාඩිය කුමක් පිණිසද? එහෙම නැත්නම් ආදාසය, දර්පණ තලය, කුමක් සඳහාද භාවිතා කරන්න කියලා බුදුරජාණන් වහන්සේ රාහුල හාමුදුරුවන්ගෙන් විමසුවා. රාහුල හාමුදුරුව ප්‍රකාශ කරනවා ස්වාමීනි බුදුරජාණන් වහන්සේ දර්පණ තලය එහෙම නැත්නම් කණ්ණාඩිය එහෙමත් නැත්නම් ආදාසය භාවිතා කරන්නේ සත්‍යවේක්ෂාව සඳහායි. එහෙම නැත්නම් විමසා පරීක්ෂා කොට බැලීම සඳහායි. ඕනෑම කෙනෙක් ගමනක් බිමනක් යන්නට සූදානම් වෙනකොට එහෙමත් නැත්නම් පිරිසක් අතරට යන්නට සූදානම් වෙනකොට රැකී රක්ෂාවලට එහෙමත් නැත්නම් යමයා රැස්වෙන කොතනකට හෝ යන්නට සූදානම් වෙනකොට කණ්ණාඩිය ඉදිරිපිටට ගිහිල්ලා තමන්ගේ මුහුණේ තමන්ගේ ඇඳුම් ආයත්තන් වල යම් යම් අඩුපාඩු තිබේද කියලා නැවත වතාවක් පරීක්ෂා කරලා බලනවා. ස්වාමීනි බුදුරජාණන් වහන්ස මේ දර්පණ තලය කන්නාඩිය පුද්ගලයන් විසින් භාවිතා කරන්නේ අන්න ඒ නැවත පරීක්ෂා කර බැලීම සඳහායි කියලා රාහුල හාමුදුරුව පිළිතුරු දුන්නා. එතනදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒව මේවකෝ රාහුල පච්චවෙක්කිත්වා පච්චවෙක්කිත්වා කායන කම්මං කාතබ්බං රාහුලේනේ අන්නේ කන්නාඩියෙන් යම් කිසි කෙනෙක් නැවත නැවත පරීක්ෂා කරලා අඩුපාඩු සකස් කරගෙන ගමන් බිමන් යන්න ආසේ මහජනයා ඉදිරිපිටට යනකොට නැවත නැවත කණ්ණාඩියෙන් බලලා අඩලුහුඩුකම් සකසාගෙන ඒ මහජනයා අතරට යන්න ආසේ තමන් කරන කියන සිතන දෑ පිළිබඳව නැවත නැවත පරීක්ෂා කරලම එය සමාජය තුල ක්‍රියාත්මක කළ යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ අනුශාසනා කළා. අර මහ ජනතාව ඉදිරිපසට අප පෙනී සිටින්නාසේ අපේ සිතුවිලි අපේ මනසින් බැහැරට මුදා හරිද්දී අපේ වචන අපේ මුයින් බැහැරට මුදා හරිද්දී යම් යම් ක්‍රියාකාරකම් සමාජය තුල ක්‍රියාවට නංවද්දී ඒ අය විසින් අනිවාර්යයෙන්ම නැවත නැවත පරීක්ෂා කරලා බලලා කල්පනා කරලා බලලා මේන් යහපතක් වෙනවාද අයහපතක් වෙනවාද තමන්ට හානියක් වෙනවාද අනුන්ට හානියක් වෙනවාද තමන්ට හෝ අනුන්ට හෝ හානියක් වෙනවාද කියලා නැවත නැවත කල්පනා කරලා පරීක්ෂා කරලා බලලා ඒ කටයුතු කළ යුතුයි කියලයි සතහාගතයන් වහන්සේ දේශනා කළේ මේ කාල වකවානුවේ විශේෂයෙන්ම අපට මෙය වැදගත් වෙන දේශනාවක් වෙන්නේ අපි විශේෂයෙන් අද ධර්ම දේශනාව සඳහා මේ සූත්‍ර දේශනාව මාතෘකාව හැටියට තබා ගත්තේ විශේෂ කාරණයක් නිසායි. ඒ කුමක්ද? වසරක් ගත වෙලා නව වසරක් එහෙම නැත්නම් අලුත් අවුරුද්දක් උදා වුණු අවස්ථාව. පසුගිය වර්ෂයේ තුල අපි කෙසේ කෙසේ කටයුතු කළාද ලැබුවා වූ අලුත් අවුරුද්දේ අපි කෙසේ කෙසේ කටයුතු කළ යුතුද කියලා ටිකක් විමසා බලන්නට සුදුසුම වෙලාව. ඒ වගේම 2600 සම්බුද්ධත්ව ජයන්තිය මේ වෙසක් පොහොයේ සිට තවත් වසරකින් එළදෙන 2011 වෙසක් පුර පසළොස්වක දිනට යෙදෙනවා. ඒ වෙනකොට තථාගතයන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා වසර 2600ක් ඉක්ම යනවා. මේ සම්බුද්ධ ශාසනය අපි වෙත ලැබිලා වසර 2000 ගණනාවක් ගත වෙලා තියෙනවා. එහෙමනම් මේ කාල වකවානුව තුල මේ බුදු දහමෙහි ආදාසය ලැබමින් අපි අපේ ජීවිතවලට කෙබඳු ආලෝකයක් උදා කරගෙන තියනවද ඒ වගේම මේ භවයේහි අපි ඉපදිලා එක් එක් පුද්ගලයාගේ යම් ප්‍රමාණයක ආයු කාලයක් ගත කරලා තියෙනවා මේ ගත කළා වූ ආයු කාලය තුල මේ සම්බුදු දහමෙන් අපි අපේ ජීවිතයට යම්කිසි ආලෝකයක් සලස්වාගෙන තියනවද මෙසේ ආවර්ජනා කරලා ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්නට මේ සුදුසුම කාලයයි. ඒ වගේම මම මුලින් සඳහන් කළා ගුණධම් වඩන නිවන් දකින්නට අපේක්ෂා කරන අයට පමණක් නෙමේ එදිනදා ජීවිතයේ යහපත් පරමාර්ථයන් පෙරදරි කරගෙන කටයුතු කරන කොයි කාටත් ප්‍රත්‍යවේක්ෂා වැදගත් වෙනවා. යම් කිසි ඉලක්කයක් ඇතුව කටයුතු කරනකොට පසුගිය වර්ෂය තුල Tamanගේ පරමාර්ථය සාධනය කරගන්නට කොතෙක් ක්‍රියාවන් Taman කර තිබෙනවාද ඒවැ ඵලයේ කෙබඳුද ඒ වගේම පසුගිය වර්ෂය තුල අපි අපගේ පරමාර්ථයන් සාධනය කරගන්න කොතෙකුත් බාධක පමුණවාගෙන තියනවාද ඒ බාධා පැමුණුනේ කුමක් නිසාද ඒවා නැවත ප්‍රතිසංස්කරණය කරගන්නේ ප්‍රතිසංවිධානය කරගන්නේ කොයි ආකාරයෙන්ද එසේ ප්‍රතිසංවිධානය කරගෙන තමන්ගේ පරමාර්ථය වඩා ඉක්මනින් වඩා සුවසේ සාක්ෂාත් කරගන්නට කුමක් කළ යුතුද කියලා ආවර්ජනා කිරීම අත්‍යවශ්‍ය කාරණයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම්කිසි පැවිද්දෙක් විසින් තමන්ගේ ජීවිතයේ විටින් විට හෝ තමන්ගේ මනස පිළිබඳව තමන්ගේ වචන පිළිබඳව තමන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳව පරීක්ෂා කොට නුවණින් මෙනෙහි කොට බැලිය යුතුයමයි ඒ වගේම ಗುಣධම් වඩන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණක් පිරිස විසින්ම මේ ප්‍රත්‍යවේක්ෂාව තමන්ගේ ජීවිතයට සම්බන්ධ කර ගැනීම අත්‍යවශ්‍ය කාරණයක් වෙනවා ලෞකික ජීවිත සඵල කරගන්නට උත්සාහවත් වන සෑම සියලු දෙනාටමත් එය ඒ ආකාරයෙන්ම එකසේ ප්‍රයෝජනවත් වෙනවා. තථාගතයන් වහන්සේ මේ සඳහා අපට ඊට වටිනා උදාහරණයක් වෙයි ගෙනහැර දක්වන්නේ මේ අම්බලට්ටික රාහුලෝවාද සූත්‍රයේදී. රාහුල හාමුදුරුවන්ගෙන් බුදුරජාණන් වහන්සේ අහන්නේ රාහුලේනේ කණ්ණාඩිය එහෙම නැත්නම් දර්පණ තලය කුමක් පිණිසද භාවිතා කරන්නේ ඒ එතනදි තමයි රාහුල හාමුදුරුව පිළිතුරු දුන්නේ එය Tamanගේ බාහිර පෙනුම පරීක්ෂා කර බලන්නටයි භාවිතා කරන්නේ. තථාගතයන් වහන්සේ අනුශාසනා කරනවා රාහුලේනි අන්න ඒ වගේ අපි නිතරම අපේ ක්‍රියාකාරකම් පිළිබඳවත් පරීක්ෂා කොට බැලිය යුතුයි. අපි කතා කරන වචන පිළිබඳවත් අපි පරීක්ෂා කොට බැලිය යුතුයි. අපි සිතන සිතුවිලි පිළිබඳවත් අපි විශේෂයෙන්ම පරීක්ෂා කොට බැලිය යුතුයි. ඒ කුමක් නිසාද? ඒවයින් යහපත හෝ අයහපත වෙන්නට තියෙන ඉඩ කඩක් নিরතුරුවම තියෙන නිසා. ඒ යහපත Tamanටත් සිද්ධ වෙන්නට පුළුවන් අනුන්ටත් සිද්ධ වෙන්නට පුළුවන් ඒ අයහපත Tamanටත් සිදු වෙන්නට පුළුවන් අනුන්ටත් සිදු වෙන්නට පුළුවන් ඒ නිසා අපි කරන කියන දෙයින් Tamanටත් අනුන්ටත් යහපතක් සිද්ධ වෙනවද Tamanටත් අනුන්ටත් අයහපතක් සිද්ධ වෙනවාද කියලා නැවත නැවත පරීක්ෂා කොට බැලිය යුතු බවට තථාගතයන් වහන්සේ අනුශාසනා කරන්නේ ඒ නිසයි ගොඩක් වෙලාවට අපි දෙනෙතින් ලෝකයේ අන් අය බලන්නට අන් අය දකින්නට උත්සාහවත් වෙනවා. අනිත් අය පිළිබඳව පරීක්ෂා කරන්නට අනිත් අයගේ අඩලුහුඩුකම් සොයන්නට අපේ මනස නිතින්ම උත්සාහවත් වෙනවා. තව කෙනෙක් යමක් ප්‍රකාශ කළොත් ඒ තනත්තා ඔය කියන්නේ බොරුවක්ය ඒ තනත්තා ඔය කපටිකමටය කතා කරන්නේ ඒ තනත්තා මායාකාරී විදිහට දේවල් ප්‍රකාශ කරන්නේ ඒවා සැබෑව සහ බොරුව මිශ්‍ර වූ වචනයක්ය මේ ආදී වශයෙන් අපි අන් අය කියන දේ පිළිබඳව නිතර නිතර නොයෙක් ගුණ දොස් විවේචනය කරන්නට උත්සාහවත් වෙනවා අන්න ඒ කරන දේවල් දැකලා ඒ තනත්තා කපටියෙක්ය, වංචාකාරයෙක්ය, සීලවන්තයෙක්ය, සද්ධාවන්තයෙක්ය, ප්‍රඥාව ඇති කෙනෙක්ය, අඥානයෙක්ය, දඩබ්බරයෙක්ය ආදී වශයෙන් අපි අන්න ඒ කරන කියන දේ අහලා නිතර නිතර ඒ අය පරීක්ෂාවට ලක් කරන්නට, මැන බලන්නට උත්සාහවත් වෙනවා. බාහිර ක්‍රියාකාරකම් සහ වචන ආශ්‍රය කරගෙන අපි අන්න ඒගේ සිතුම් පැතුනොත් පරීක්ෂාවට ලක් කරන්න උත්සාහ කරනවා. මේ තනත්තා මෙහෙම කියන්නට ඇත්තේ මේ විදිහින් හිතාගෙන තමයි. මේ දේ නම් කරන්නට ඇත්තේ මෙන්න මේ විදිහේ කල්පනාවක් ඇති කරගෙනයි කියලා අපට පරචිත්ත විඥානනේ නැති වුණත් ඒ අය කරන කියන දේවල් හරහා ඔවුන් මෙසේ මෙසේ සිතන්නට ඇතය කියලා අපි කල්පනා කරනවා. එහෙමනම් දැස භාවිතා කරමින් මනස භාවිතා කරමින් අවශේෂ ඉන්ද්‍රයන් පද්ධතියම භාවිතා කරමින් අපි හැම විටම උත්සාහවත් කරන්නේ ලෝකය විනිශ්චය කරන්නට ලෝකය මැන බලන්නට ලෝකය පරීක්ෂා කරන්නට ඇසින් අපි ලෝකය දකිනවා ලෝකය පරීක්ෂා කරනවා ලෝකය මැන ගන්නට උත්සාහවත් වෙනවා කනින් අපි ලෝකය අත්විඳිනවා ලෝකය පරික්ෂා කරනවා ලෝකය මැන බලන්නට උත්සාහ කරනවා ඒ වගේම දිවෙන් කයින් නාසයෙන් මේ පංචේන්ද්‍රයන්ගෙන්ම පමණක් නොවේ අපි සිතින් හැම විටම අන් අය කරන කියන දේ සහ ලෝකයේ සිදුවෙන දේ පරීක්ෂා කොට බලන්නට මැන බලන්නට උත්සාහවත් වෙනවා නිරන්තරයෙන්ම ලෝකයේ අත්විඳින්මින් ලෝකේ පරීක්ෂා කරන්නට කුතුහලයෙන් උත්සාහවත් වෙන අපි තමන්ව පරීක්ෂා කරන්නට කොතරම් උත්සාහවත් වෙනවාද ලෝකය දැසින් දකින්නට පුළුවන් වුණාට තමන්ගේ දිගපළල තමන්ගේ අඩුපාඩුව දැසින් දැක ගන්නට පුළුවන්ද ලෝකය දෙකනින් අසන්නට පුළුවන් වුණාට තමන්ගේ හදවතේ හඬ තමන්ට දෙසවනින් අසන්නට පුළුවන්ද මේ පිළිබඳව විශේෂයෙන් අපේ අවධානය යොමු කොට බැලිය යුතුමයි අපිට දැසින් ලෝකය බලන්නට පුළුවන් වුණත් අපේ අඩුපාඩු බලා ගන්නට අපි ඉදිරියේ දර්පණ තලයක් එහෙම නැත්නම් කණ්ණාඩියක් තබා ගන්නට අපට සිද්ධ වෙනවා. ඒ කණ්ණාඩිය තුල අපගේ ප්‍රතිබිම්බය දැర్శණය වුණාට පසුයි අපට මේ මේ අඩලුහුඩුකම් තියනවා කියලා දකින්නට පුළුවන් වෙන්නේ. දැස තිබුණට දැසින් අපි ලෝකය දකිනවා විනා අපව දැක ගන්න නම් අප ඉදිරියේ ඒ නේත්‍ර දෘෂ්ටියට හසු වෙන ආකාරයට දර්පණ තලයක් සවි කරන්නට පිහිටවන්නට අපට සිදු වෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අන්න ඒ වගේ අපි මනසින් නිරන්තරයෙන් ලෝකයේ අන් අය කරන කියන දේවල් පරීක්ෂා කළාට අපිව පරීක්ෂා කරගන්නට නම් ධර්මයේ නැමැති දර්පණ තලය කණ්ණාඩිය අපි ඉදිරියේ තියලා අපිව මැන බලන්නට අපට සිද්ධ වෙනවා අන්න ඒ ආකාරයට අනන්ත සංසාරේ අනුන්ව පරීක්ෂා කරන්නට අනුන්ව මැන බලන්නට අනුන්ව විවේචනය කරන්නට අනුන්ව පරීක්ෂා කරන්නට උත්සාහවත් වුණු අපි තමන්ව පරීක්ෂා කරන්නට තමන්ව මැන බලන්නට තමන්ගේ ಗುಣදොස් දකින්නට තමන් දෙසට ධර්මයේ නැමැති ධර්මපන තලයේ යොමුකොට පරීක්ෂා කරනවා නම් අන්න එය ප්‍රත්‍යවේක්ෂාවයි කියලා හඳුන්වනවා මේ ප්‍රත්‍යවේක්ෂාව යම් කිසි කෙනෙක් නැවත නැවත එදිනදා ජීවිතේ පුරුදු පුහුණු කරනවා නම් තමන් පිළිබඳව බොහෝ දියුණුවක් ඒ තැනත්තාට අපේක්ෂා කරන්නට පුළුවන් මහ ජනතාව අතරට යනකොට දර්පණ තලයෙන් කණ්ණාඩියෙන් මුහුණ බලලා අඩුපාඩුකම් නැතුව යන කෙනා බොහෝ දෙනාට ප්‍රියමනාපව අන් අයගේ ප්‍රසාදය ලබන්නාසේ අපට මහජනයා අතරේ අන් අය අතරේ හෝ හුදකලාව හෝ ජීවත් වෙද්දී අපට අපේ සිතුම් පැතුම් ගැන අපේ වචන ගැන අපේ ක්‍රියාකාරකම් ගැන පරීක්ෂා කරමින් ඒවා අඩු අඩුපාඩුකම් මගහරවාගෙන පවත්වන්නට පුළුවන් නම් දෙවි මිනිසුන්ට ප්‍රියමනාප වූ අර්ථවත් වූ ජීවිතයක් ගත කරන්නට ගිහි පැවිදි ඕනෑම කෙනෙකුට පුළුවන්කම තියෙනවා. නමුත් අපි ගොඩක් වෙලාවට උත්සාහවත් වෙන්නේ ඒ සිතින් සිතන දේ පිළිබඳවත් අන් අය මොනවා කියාවිද කියලා කල්පනා කරන්න. මට මෙහෙම දෙයක් හිතුණා මේක දැනගත්තොත් අනිත් අය මොකක් කියයිද? අපි අනිත් අයට නොපෙනෙන නිසා හිතින් හිතනවා හිතුවා වුණාට මේක දැනගත්තොත් කියලා අපට යම්කිසි සැකයක් ඇති වෙනවද? එතෙන් පටන් අපි ඒක වහන්නට හදනවා. අන් අයට ඒක පවසන්නේ නැහැ. අපි ඒක අන් අයට නොකියා සංගවන්නට උත්සාහ කළත් සමහරුන්ගේ දැස දිහා බැලුවහම මනසේ පහළ වෙන සිතුවිලි බොහෝ දේවල් හඳුනා ගන්නට පුළුවන්. ඒ වගේම මුහුණ දිහා බැලුවහම අන් අය කොයිතරම් දේවල් හඟවන්නට උත්සාහ කළත් ඒ වගේම දෙතොල දිහා බැලුවහම ක්‍රියාත්මක වෙන ආකාරය දිහා බැලුවහම ඒ වගේම කය සසල වෙන ආකාරය දිහා බැලුවහම වචන උසුරුවන ආකාරය දිහා බැලුවහම මේ තනත්තා ඇතුළත යමක් සංගවා ගන්නට උත්සාහ කරනවා කියලා බාහිරින් බැලූ බැල්මටම පෙනෙන්නට තියෙනවා. මේ කාරණේ අපට දැනෙන නිසා අපි ගොඩක් වෙලාවට කල්පනා කරන්නේ මම මෙහෙම දෙයක් සිතුවා මෙය අන් අයට නොදැනේවා මෙය අන් අයට හසු නොවේවා කියන අදහසින් ඒබඳු ප්‍රාර්ථනාවක් ඇති කරගෙන ක්‍රියාත්මක වෙන්නට নিরතුරු අපි උත්සාහවත් වෙනවා. එහෙම උත්සාහ කරනකොට ඇතුළත පවතිනා වූ දුර්ගුණ බාහිර ලෝකයට නොපෙනේවා කියලා යමෙක් ක්‍රියාත්මක වෙනවා නම් අන්නේ මනෝභාවයට කියනවා මායාවයි කියලා. පිනතුන් අහලා ඇති අපේ මනසේ පහළ වෙන කෙලෙස් ධර්ම අනුව කෙලෙස් ධර්ම අතර මායා, සාටෙය්‍ය, තම්භ, මාන, මද, පමාද, මකුබව ආදී මේ බොහෝ කෙලෙස් ධර්ම තියෙනවා අපේ මනස කෙලෙසන. තෘෂ්ණාව, ද්වේෂය, ඊර්ෂ්‍යාව, වෛරය ආදී පාප ධර්මයන් තියෙනවා අපේ මනස කෙලසා දමන. මනස කෙලසන, මනස කිලිටි කරන, මනසේ පැහැපත් බව වසන, මනස අඳුරු කරන පාප ධර්මයන්ට තමයි අපි චිත්තෝපක්ලේශ ධර්මයි කියලා කියන්නේ. සිත උපක්ලේශ ධර්ම. සිත කිලිටි කරන්නා වූ ධර්ම. ඒවටම තමයි අපි පාප ධර්ම කියන්නේ. ඒවටම තමයි අපි ක්ලේශ ධර්ම කියන්නේ. ඒවටම තමයි අපේ අකුසල ධර්ම කියලා කියන්නේ. මේ කියන පාප ධර්ම, ක්ලේශ ධර්ම, අකුසල ධර්ම ගණයට ඇතුළත් වෙනවා මායාව කියන මනෝභාවය. මායාවයි කියලා කියන්නේ ඇතුළත දුර්ගුණ පහළ වෙනවා. ඒ ලෝකයා නොදැන ගනීවා. එබඳු දෙයක් Taman තුල පහළ නොවුවාසේ බාහ්‍ය ලෝකයට අඟවන්නට උත්සාහ කරනවා. Taman තුල දුරුගුණ පහළ වෙලා ඒ ලෝකයෙන් වසන් කරන්නට දරන උත්සාහය තුලදී මනස අඳුර වෙනවා, මනස කැළඹෙනවා, මනස කෙලසෙනවා, මනස වෙහෙසට ව්‍යසනයටපත් වෙනවා. ඒන් Tamanටත් අනර්ථයක් වෙනවා. ඒ අනර්ථකාරී මනසින් ක්‍රියාත්මක වෙනකොට ලෝකයටත් ඒ තුලින් අනර්ථයක් විය හැකියි. ඒ නිසා අපි අපි ගැන සිතා බැලිය යුතුයි අපි සිතන දේ ගැන අන් අය කුමක් හිතනවාද කියලා නොවේ අපි සැලකිලිමත් විය යුත්තේ අපි කියන දේ පිළිබඳව අන් අය කුමක් සිතාවිද කියලා නෙවෙයි අපි සැලකිලිමත් විය යුත්තේ. අපි කරන දේ පිළිබඳව අන් අය කුමක් සිතාවිද කියන එක ගැන නෙමෙයි අපි සැලකිලිමත් විය යුත්තේ මම ඒ පිළිබඳව කුමක් සිතනවාද. බොහෝ වෙලාවට සිතන දේ පිළිබඳව පමණක් නෙමෙයි කියන දේ පිළිබඳවත් මෙහෙමයි. අපේ අතින් යමක් කියවුනන් පස්සේ අපොයි ඒකෙන් අහවලුන්ගේ හිත රිදුනාද දන්නේ නැහැ. මේකෙන් මම නිකන් මෝඩයෙක් කියලා හිතුවද දන්නේ නැහැ. ඒ වචනේ නොකියුවා නම් හොඳයි. අපරාධයක කියුනේ මම බොරුකාරයෙක් කියලා හිතුවද දන්නේ නැහැ. ඊට පස්සේ මෙහෙම හිතලා ඒ අන් අයගේ හිත හදන්න තව නොඑක් ಜಾති මේකට එකතු කරනවා. ඇත්ත දේත් එකතු කරනවා, බොරු දේත් එකතු කරනවා. අවසානයේ අපි මේ සමාජය තුළ ජීවත් වෙන අය බොහෝ මුසා දොඩනවා අපට ඇහෙන්නට තියෙන්නේ මේ විදිහට Tamanගේ මුවින් පිට වුණා වූ එක් වචනයක අවැඩ වසා ගන්නට අන් අයට එය නොදැනෙන්නට තව බොහෝ දෙයින් ඒ වසා දමන්නට උත්සාහ කරනවා අවසානයේ සිදු උණු දේ සිදු නොවුණු දේ සත්‍ය දේ අසත්‍ය දේ ප්‍රකාශ කරමින් Tamanගේ මුවින් පිටවුණු වචනයෙන් සිද්ධ වෙන අවැඩ වසා දමන්නට උත්සාහ කරනවා ඒ තැනැත්තා බොහෝ වික්ෂිප්ත වූ මනසින් මුසා දොඩන්නට ඒ තුලින්ම පෙළඹෙනවා තමන් සිතන දේ අන් අයට නොදැනේවා කියලා සිතලා ක්‍රියාත්මක වෙද්දී වසන් කරන්නට යද්දී මායාව හටගන්නවා තමන් කීතෙන් සිදුනා වූ අවැඩ වසා දමන්නට නොඑක් කලාප දොඩවන්නට ගිය තැනදී තමන් අතින් බොහෝ මුසා දොඩන්නට අසත්‍ය දේ ප්‍රකාශ කරන්නට මුසාවාදේ භජනය කරන්නට බොහෝ දෙනාට සිද්ධ වෙනවා. ඒ වගේම Taman කරන දෙයින් යම්කිසි අවඩක් සිද්ධ වුණොත් ඒ කරපු දෙෙහි අවඩ අර විදිහින් වහන්නට පුළුවන් දෙයක් නෙමෙයි. එතනදී කුමක්ද කරන්නේ සමාජයේ බොහෝ දෙනා එතනදී ඒ අය උත්සාහ කරනවා මම නම් නෙමෙයි ඒක කළේ අහවලුන්ගේ වරද නිසා තමයි ඕක සිද්ධ වුනේ. මගේ අතින් ඒක සිද්ධ වුණා වෙන්නට පුළුවන් නමුත් මාව එතනට පෙළඹෙව්වේ අහවලු බිරිඳගේ වරද නිසායි මට ඒ කේන්ති ගිහිල්ලා මම බඩමුට්ටු පොළවේ ගැහුවේ මට මේ මත්පැන් බොන්නට සිද්ධ වුණේ අන් අය මගේ හිත නරක කරන නිසායි ඒ වගේම මට මේ සියදිවි නසා ගන්නට සිද්ධ වුණේ අනිත් අය මට විරුද්ධව එහෙම නැත්නම් මගේ බලාපොරොත්තු කඩ කරපු නිසායි මෙන්න මේ විදිහට තමන් කරන අඥානකම් වල ඵලය එහෙම නැත්නම් එහි දෝෂය රටේ ඉන්න හැමදෙනා අතටම පටවලා නිසා තමන් නිදහස් වෙන්නට බොහෝ අවස්ථාවල උත්සාහ වෙනවා. උත්සාහවත් වෙනවා. එතනදී වංචාකාරී වෙනවා. එතනදී මායාකාරී වෙනවා. එතනදී තමන් තමන්වම මුලා කරගන්නවා. තමන් අනුන්ව මුලා කරන්නට උත්සාහ කරනවා. නමුත් මේ හැම කටයුත්තකදීම තමන් මුලා වෙන එකක්, තමන් කෙලසෙන එකක් පමණයි සිද්ධ වෙන්නේ. එහෙමනම් ලෝකයා තමන් පරීක්ෂා කරනවා වෙනුවට ඒ තමන් කරන කියන දෙයින් අනිත්යයට අනිත්ය කුමක් සිතාවිද කියලා ඒ අයගේ මනස සකසන්නට උත්සාහවත් වෙනවා විනා තමන් සැකසෙන්නට උත්සාහවත් වෙන අවස්ථා සමාජය තුල දකින්නට ඉතාමත්ම කලාතුරකින් තමයි ලැබෙන්නේ. එහෙමනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පච්චවෙක්කිත්වා පච්චවෙක්කිත්වා කායන කම්මං කාතබ්බං ප්‍රත්‍යක්ෂා කරමින් එහෙම නැත්නම් නුවණින් මෙනෙහි කරමින් මෙනෙහි කරමින් බලලා අඩුපාඩු සකසාගෙන ඕන කායික ක්‍රියාවන් කරන්නට. එහෙම කළොත් අනුන් මොනවා හිතයිද කියලා අපට ඒ ගැන වෙහෙස වෙන්නට දෙයක් නැහැ. පින්නතුනි අනුන් හිතන දේ මත නෙමෙයි අපට කුසල අකුසල් ජනිත වෙන්නේ. අනුන් කියන දේ මත නෙමෙයි අපට කුසල අකුසල් ජනිත වෙන්නේ. අපි සිතන දේ මත, අපි කියන දේ මත, අපි කරන දේ මතයි අපි කෙලසීම හෝ අපි නොකෙලසීම තීරණය වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සුද්ධි අසුද්ධි පච්චත්තං නාඤ්ඤ මඤ්ඤං විසෝදේ පිරිසුදු බව හෝ කෙලසීම Taman සතුයේ අන් කෙනෙකුට Taman පිරිසුදු කරන්නටවත් කෙලසන්නටවත් පුළුවන් කමක් නැහැ. එහෙමනම් අනිත් අය අපි බොරු කාරයෝය කියලා කියනවා නම් හිතනවා නම් ඒක ඒගොල්ලන්ගේ වැඩක්. අපි ඒගොල්ලෝ කියන හිතන දේ ගැන නෙවෙයි වඩා සැලකිලිමත් වෙත්තේ ඇත්තටම මම බොරුවක්ද කිව්වේ. මම මේක මොන අදහසින්ද කිව්වේ. මම මේක දැනගෙනද කිව්වේ. අන්න ඒ විදිහටයි තමන් දිහාවට මෙත් යොමු කරලා තමන් දිහාවට ප්‍රඥාවේ ආලෝකය යොමු කරලා පරීක්ෂා කොට බැලිය යුත්තේ. ඒ වගේම තමන් කරන ක්‍රියාව පිළිබඳව අනිත් අය චෝදනා කළාය කියලා එය නොවේ අපට වැදගත් වෙන්නේ. තමන් කරන කාර්ය පිළිබඳව අන් අයගේ විනිශ්චය නොවේ අපට වැදගත් වෙන්නේ. මං කරපු කාර්ය නුවණින් මම කළාද යහපත් සිතුවිල්ලකින් මම කළාද අන්න එයයි අපට විශේෂයෙන්ම වැදගත් වෙන්නේ පිනතුනේ. එහෙම නැතිව සමාජයේ බොහෝ දෙනා කරන විදිහට මම හිතන දේ පිළිබඳව අන් අයගේ මිම්ම මොකද්ද මම කල කී දේ පිළිබඳව අන් අයගේ මිම්ම මොකද්ද ඔවුන්ගේ මිම්ම මත දෝලණය වෙන්නට මම උත්සාහවත් වෙනවා නම් හැම විටම මම මා මත නොවේ යැපෙන්නේ මම අනුන් මත යැපෙන කෙනෙක් බවට පත් වෙනවා මම පරපෝෂිතයෙක් බවට පත් වෙනවා Taman අනුන් මත යැපෙන අනුන්ගෙන් පෝෂණය වෙන අනුන් මත දෝලණය වෙන කෙනෙක් වෙනකොට අනුන්ට ඕන ඕන හැටියට Taman හසුරවන්නට පුළුවන්. අනුන් නූලෙන් අදින අදින වාරයක් පාසා Taman නටනවා, Taman දඟලනවා. එයි මේ Tamanගේ නූල් පොට තියෙන්නේ අනිත් අය අතේ නිසා. එහෙම කෙනෙකුන්ට ස්වාධීනව Tamanගේ මනස අධ්‍යයනය කරලා නිවන් දකින්නට අවශ්‍ය ගුණ නුවණ වඩන්නට පුළුවන් කමක් නැහැ. ඒ බඳු පුද්ගලයා විනාශ කරන්නට ලෝකයේ ඕන කෙනෙකුට පුළුවන්. ඇයි ඒ ඔවුන්ගේ වචනය මතයි පිහිටා සිටින්නේ. අනුන් ප්‍රශංසා කළොත් ඒ ප්‍රශංසා මත උද්දාමයටපත් වෙලා බොහෝ අවැඩ කරන්නට ඒ තනත්තා සූදානම් වෙනවා. ඒ නිසා අනුන්ගේ වචනය මත හඳා සිටමින් ක්‍රියාත්මක වෙන කෙනෙක් පහසුවෙන් විනාශ කරන්නට පුළුවන්. එයි බොරුවට ඒ තනත්තා උසස් හැටියට වර්ණනා කරලා ඒ තනත්තා පිළිබඳව ಗುಣකතනයක් කරලා ඉහළ තැනකට මතු කරලා තිබ්බහම වචන ටිකකින් ඒට මුලා වෙලා ඕනෑ අපරාධයක් කරන්නට ඕනෑ අවැඩක් කරන්නට ඒ බඳු තනත්තා පෙළඹෙනවා. කරනවා. ඒ වගේම Taman කරන කියන දේ පිළිබඳව අනුන්ගේ මිනුම් දණ්ඩ මත ක්‍රියාත්මක වෙනකොට අපට දුක වේදනාව පසුතැවීම චිත්ත පීඩාව අප්‍රමාණව අපි වෙත ගලාගෙන එනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අනුන්ගේ මිනුම් දණ්ඩ නොවේ Tamanට වැදගත් වෙන්නේ. අපි වුණත් එහෙමයි පින්නතුන් පැවිද්දෝ හැටියට අපිත් මුල් මුල් කාලේ අන් අයගේ ප්‍රශංසාව මත අන් අයගේ චෝදනාව මත තමයි අපිව තීරණය කරන්න පුරුදු වෙලා හිටියේ. එක්තරා කාලයක් තිබුණා මමත් බොහෝම අකමැති වුණා අනුන්ගෙන් දොස් අහන්නට අනුන්ගෙන් චෝදනා ලබන්නට. ඇයි මම නිතර නිතර ප්‍රාර්ථනාවක් හැටියට කළා පින්කම් කළා මට අනුන්ගෙන් දෝෂාරෝපණ නොවේවා. අනුන්ගෙන් චෝදනා මා වෙත නොඒවා අනුන්ගේ ප්‍රසාදයේ ඇතුව මම කරන කටයුතු කරන්නට මට ඉඩ ලැබේවා කියලා මමත් ප්‍රාර්ථනා කළා. එහෙම ප්‍රාර්ථනා කළාට විтин විට ප්‍රශංසා කීර්ති ආදිය ලැබුණා වගේම බොහෝ අවස්ථාවල අප්‍රසාදය අපකීර්තිය අපි වෙත පැමිණෙන්නට පටන් ගත්තා. ඒ හැම අවස්ථාවකම මම ඒ පිළිබඳව කලබල වුණා ඒ පිළිබඳව කම්පා වුණා නමුත් කාලයක් යනකොට මම මා ගැනම ආවර්ජනා කරලා බලන්නට පටන් ගත්තාට පසුයි මට තේරුම් ගන්නට පුළුවන් වුණේ ඒ අනිත්‍ය දේවල් ප්‍රකාශ කරන්නේ ඔවුන්ගේ වැටහීමේ පමණට ඔවුන්ගේ ප්‍රඥාවේ පමණටයි ඔවුන් ಗುಣ කියන්නේ. ඔවුන්ගේ සද්ධාවේ පමණටයි ඔවුන් ಗುಣ කියන්නේ. ඔවුන්ගේ මනසේ සත්පුරුෂ භාවය හෝ අසත්පුරුෂ භාවය මතයි ඔවුන් ಗುಣ දොස් විවේචනය කරන්නේ. ඕනේ. එහෙමනම් ඔවුන්ගේ ප්‍රඥාව මත මම යැපෙනවාද? මගේ ප්‍රඥාව මත මම යැපෙනවාද? ඔවුන්ගේ මිනුම් දණ්ඩෙන් මාව මැනෙන්නට ඉඩ හරිනවාද? මගේ මිනුම් දණ්ඩෙන් මම මාව මැන ගන්නවාද? මෙන්න මෙසේ Taman දිහාවට හැරී බලන්නට පුරුදු වුණොත් පමණයි යම් කිසි කෙනෙකුට අනුන් චෝදනා කළත් අනුන් ප්‍රශංසා කළත් ඒ නොසැලී Taman යන ගමන යන්නට පුළුවන් වෙන්නේ. අනුන් චෝදනා කරනකොට සැලෙන පුද්ගලයා අනුන් ප්‍රශංසා කරනකොට උද්දාමයටපත් වෙනවා. අනුන් ප්‍රශංසා කරනකොට උද්දාමයටපත් වෙන පුද්ගලයා අනුන් චෝදනා කරනකොට බොහෝ කම්පාවටපත් වෙනවා. ඒ හැම දෙයකින්ම සිද්ධ වෙන්නේ ලෝකයේ අපවත පැමිණෙන අෂ්ට ලෝක ධර්මයන්ගෙන් කම්පිත වෙලා අපේ ගමන් මඟ, අපේ නිවන් මඟ ඇහිරියාමක් පමණයි, අපේ මනස කෙලසීමක් පමණයි. ඒ නිසා පින්නතුනේ අපි හොඳට කල්පනා කරන්නට ඕනේ බුදුරජාණන් වහන්සේට සමහර දෙනා චෝදනා කළා සමහර දෙනා නිග්‍රහ කළා ඒ නිග්‍රහ කළේ බුදුහාමුදුරුවන්ගේ වරදක් නිසාද තථාගතයන් වහන්සේ සකල ක්ලේශයන් ප්‍රහීන කළ සියලුම දුර්ගුණ වලින් බැහැර වෙච්ච අංග සම්පූර්ණ යහපත් පුද්ගලයෙක් එබඳු පුද්ගලයෙකුට චෝදනා කළේ කෙබඳු මිනුම් දණ්ඩකින්ද? ඔවුනොවුන් විසින් බුදුරජාණන් වහන්සේව මැනගත්තා වූ තම තමන්ගේ ප්‍රඥාවේ ප්‍රමාණය මත තම තමන්ගේ සත්පුරුෂ අසත්පුරුෂ භාවයේ ප්‍රමාණය මතයි තථාගතයන් වහන්සේට උන් චෝදනා කළේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේට බොහෝ ප්‍රශංසා කරපු අය දන්පැන් දීපු අය අනුග්‍රහ දක්වපු අය හිටියා. විසාකාව වගේ උපාසිකාවන් ආනන්ද හාමුදුරුවෝ සරියුත් හාමුදුරුවෝ වගේ මහ රහතන් වහන්සේලා ඒ වගේම කොසල් රජුරුවෝ අනාථපිණ්ඩික සිටුතුමා වගේ දායකකාරකාදීන් සක්දේව් රජතුමා සහම්පති බ්‍රහ්මයා වගේ බ්‍රහ්මරාජයන් මෙබඳු අය තථාගතයන් වහන්සේට ප්‍රශංසා කළා. නමුත් මේ ප්‍රශංසා කළේ බුදුහාමුදුරුවෝ ගැන දැනගෙනද බුදුහාමුදුරුවෝ ගැන හරියට දැනගන්නත් නම් ඒ තැනත්තාත් බුදු වෙන්නටම ඕන. එහෙම නැතුව බුදුහාමුදුරුවෝ කවුද කියලා හරියටම දකින්න බෑ. දකින්නට පුළුවන් වෙන්නේ තම තමන්ගේ ප්‍රඥාවේ ප්‍රමාණයටයි. සරියුත් මහරහතන් වහන්සේ භික්ෂූන් වහන්සේලා අතර ප්‍රඥාවෙන් අගතන්පත්. නමුත් ඒ ප්‍රඥාවෙන් අගතන්පත් වූ සරියුත් මහරහතන් වහන්සේටත් බුදුහාමුදුරුවන්ගේ ගුණ මෙනෙහි කරනකොට දකින්න පුළුවන් වෙන්නේ ඊටාම අල්පයයි. එය උන්වහන්සේම උපමාවකින් දේශනා කරනවා මහා සමුද්‍රයට ඇඟිල්ල දිගු කළ අවස්ථාවේ ඒ ඇඟිල්ල කෙලින් හිටින ජල කඳ කොයිතරම් සල්පයක්ද අවශේෂ ජල කඳම කොයිතරම් විශාලද අන්න ඒ වගේ බුදුගුණ ආවර්ජනා කරන්නා වූ සරියුත් මහරහතන් වහන්සේගේ ප්‍රඥාවට අරමුණු වෙන්නා වූ බුදුගුණ අර ඇඟිල්ල කෙලින් සිටින්නා වූ සල්ප ජල කඳ වගේ වැටහෙන්නේ නැති නොඇතහෙන්නා වූ බුදුගුණම මහා සාගරයේ ජලය වගේ අනන්තයි කියලා සරියුත් හාමුදුරුව උපමාවක් දේශනා කරනවා. මේ ශාසනයේ ප්‍රඥාවන්තයින්ගෙන් අගතන්පත් වූ සරියුත් හාමුදුරුවන්ටත් බුදුගුණේ වැටහෙන්නේ එසේනම් අන් අය පිළිබඳව කවර කතාද පින්නතුනි. එහෙමනම් අන් අය බුදුහාමුදුරුවන්ගේ ಗುಣ වනන්නේ බුදුහාමුදුරුවෝ කවුද කියලා හරියටම දැනගෙන නොවේ. Tamanගේ මනසට බුදුගුණ වැටහෙන ප්‍රමාණයටයි. එහෙමනම් චෝදනා කරන කෙනා චෝදනා කරන්නේ බුදුහාමුදුරුවන්ගේ දෝෂයක් නිසා නෙමේ. ඔහුට බුදුහාමුදුරුවෝ පිළිබඳව දැනෙන හැඟෙන ආකල්පය අනුවයි. එහෙමනම් පින්නතුනේ අප පිළිබඳව වුණත් ලෝකයාගේ ස්වභාවය එහෙමයි. ඔවුන්ට අප පිළිබඳව හැඟෙන දැනෙන දේ අයහපත් නම් ඔවුන් අපට චෝදනා කරනවා. ඔවුන්ට අප පිළිබඳව හැඟෙන දැනෙන දේ බොහොම ප්‍රසන්න නම් ඔවුන් අපට ප්‍රශංසා කරනවා. නමුත් ඔවුන්ට හැඟෙන දැනෙන දේ මත නෙමෙයි අපේ මනස දූෂිත වීම හෝ පිරිසිදු වීම තියෙන්නේ අපි අපේ මනසේ චේතනාවන් පහළ කරගන්නා ආකාරය අනුවයි. ඒ නිසා අපි සැලකිලිමත් වී යුත්තේ අන්න අය මම හිතන දේ පිළිබඳව මොකක් කියයිද මොකක් කරයිද කෙබඳු ප්‍රතිචාරයක් දක්වයිද කියා නොවේ අන්න අය මම කියන දේ ගැන කරන දේ ගැන මොකක් හිතයිද කියන එක ගැන නෙමෙයි ඇත්තටම යහපත් අදහසක්ද මගේ සිතේ ඇති උනේ ඇත්තටම නිවැරදිව සිතලා බලලද මම මේ කාරණේ කිව්වේ ඇත්තටම හොඳ නරක තෝරලා බේරලා තීරණය කරලද මම මේ කටයුත්ත කළේ කියලා තමන් තමන් පිළිබඳවම ආවර්ජනා කොට දැකිය යුතුයි කියලයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. මේකෙන් අදහස් කරන්නේ අනිත් අය මොනවා කිව්වත් කමක් නැහැ මට ඕන දේ මම කරනවා කියලා හිතුවක්කාර වෙන්නට කියන එක නෙමෙයි ප්‍රඥාවන්තයා ඥානවන්තයා සත්පුරුෂයා එහෙම හිතුවක්කාර වෙන්නේ නැහැ අපි සමාජය තුළ ජීවත් වෙන අය වශයෙන් සමාජයට අනුගත වෙන්නට ඕන අන් අය යමකට විරෝධය පානවා නම් අපි ඒ බඳු දේවල් නොකළ යුතුයි නමුත් ඒ අයගේ විරෝධය මතම පමණක් නොමේ ඒ අය විරෝධය පාන එක පිළිබඳවත් අපි සමාජගත පුද්ගලයෙක් වශයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ නමුත් ඔවුන්ගේ විරෝධය ඇතත් නැතත් මම කරන දේ යහපතක්ද අයහපතක්ද කියලා නුවණින් සලකා බලා කරන්නට තරම් අපි ප්‍රඥා ගෝචර වුණොත් අපට අපිව සකස් කරගන්නට පුළුවන් වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රාහුලේනි සත්‍යවේක්ෂා නුවණින් Taman දිහාවට හැරිලා බලලා නුවණින් මෙනෙහි කරලා මේ කරන කටයුත්තෙන් මේ කියන වචනෙන් මේ සිතන සිතුවිල්ලෙන් න අත්තබ්බ අත්තබ්බ්‍යාබාදාය සංවත්තති න පරබ්බ්‍යාබාදාය සංවත්තති න උභයබ්බ්‍යාබාදාය සංවත්තති බුදුහාමුදුරුව හොඳ මිනුම් දණ්ඩක් අපට දෙනවා මේ කරන කියන දේ මේ සිතන දේ තමන්ට අවැඩ පිණිස පවතිනවාද අනුන්ට අවැඩ පිණිස පවතිනවාද තමන්ටත් අනුන්ටත් අවැඩ පිණිස පවතිනවාද මේ තුන් ක්‍රමයෙන්ම සලකා බලනකොට අවැඩ පිණිස අයහපත පිණිස පවතිනවා නම් ඒ ඔබ විසින් නොකල යුත්තක් එය තමන්ට යහපත පිණිස පවතිනවාද? එය අනුන්ට යහපත පිණිස පවතිනවාද? එය තමන්ටත් අනුන්ටත් යහපත පිණිස පවතිනවාද? එය ඔබ විසින් කළ යුතු සුචරිත ධර්මයක් කියලා දැනගන්නට කියලා තථාගතයන් වහන්සේ දේශනා කළා. නමුත් මේ මිනුම් දණ්ඩ අපි ප්‍රකාශ කරද්දී අපට බොහොම පැහැදිලි. තමන්ට හානියක් නොවෙනවා නම් අනුන්ට හානියක් නොවෙනවා නම් තමන්ටත් අනුන්ටත් හානියක් නොවෙනවා නම් ඒක හොඳ දෙයක් කියලා අපිට මේක වචන ටික බලනකොට බොහොම පහසුයි තෝරා ගන්නට. නමුත් එදිනෙදා ජීවිතේ ක්‍රියාත්මක වෙනකොට පින්නතුනි මේවා තෝරා බේරා ගන්නවා කියන එක ලෙහෙසි පහසු නෑ. අපි කරන කටයුතු පිළිබඳව අපි සිතන දේවල් පිළිබඳව අපි කියන වචන පිළිබඳව අපේ අදහස හරියටම හඳුනා ගන්න එකේ තරම් ලෙහෙසි නෑ. ඇයි ලෙහෙසි නොවෙන්නේ? අපේ මනස තුල හැම විටම ප්‍රකෘති මනෝභාවයන්ම නොවේ ක්‍රියාත්මක වෙන්නේ විකෘති වූ වංචනික වූ මනෝභාවයන් ක්‍රියාත්මක වෙනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි හිතමු සතෙක් වාහනයකට අහු වෙලා බල්ලෙක් හරි බලලෙක් හරි වාහනයකට අහු වෙලා අබ්බගාත වෙලා පණ අදිමින් ඉන්නවා. දැන් මේ සතා කන්නේ බොන්නේ නැතුව පණුවන් ගහලා කපුට කොටනවා බොහොම දුකසේ ජීවත් වෙනවා. දැන් මේ සතා දකිනකොට සමහරු යෝජනා කරනවා අනේ මේ සතා අපරාධි දුක් විඳිනවා. මේ සතා මැරිලා යනවා නම් හොඳයි. මේ සතා ඉක්මනින් මැරෙනවා නම් හොඳයි. දැන් මේ සිතුවිල්ල දිහා බලනකොට ඇත්තටම හොඳ අදහසක් වගේ තමයි පේන්නේ. මේ සතා දුක් විඳිනවා ඒ දුකෙන් නිදහස් වෙනවා නම් හොඳයි වගේ අදහසක් එතන ඇති වෙන්නේ. අහන කෙනෙකුටත් හිතෙන්නේ අනේ මේ තැනත්තා හරි කරුණාවන්ත පුද්ගලයෙක්. ඒ තැනත්තාටත් හිතෙන්නේ මට ලොකු කරුණාවක් අනුකම්පාවක් ඇති වුණාර සතා කෙරෙහි. නමුත් ඇත්තට මෙතන කුමක්ද ඇති වෙන්නේ? අර සතා දුක් විඳිනවා දකින්නට Taman කැමති ඒක මනසින් ප්‍රතික්ෂේප කරනවා. පැමිණෙන ආරම්මණය මනසින් ප්‍රතික්ෂේප කරනවා කියන්නේ ද්වේෂයයි එහෙම නැත්නම් පටිඝයයි. ඒ සතා දුක් විඳ විඳා ඉන්නවා දකින්නට තමන් ප්‍රිය ඒ අප්‍රිය භාවය කරුණාවක් හැටියට අනුකම්පාවක් හැටියට මතුවී එනවා වංචක ධර්මයක් හැටියට මේ හරියට හඳුනා ගන්නට බැරි වුණොත් වස ටිකක් හරි දීලා එහෙමත් නැත්නම් වෙනත් උපක්‍රමයකින් හෝ ඒ සතා අභාවයට පමුණුවන්නට ඒ පුද්ගලයා ක්‍රියාත්මක වෙන්නට පුළුවන් එය තමන්ගේ හිතටත් හොඳක් වගේ දැනෙන්නට පුළුවන් ඒ සතාටත් යහපතක් වුණා කියලා තමන්ට හිතෙන්නට පුළුවන් නමුත් ඇත්තට මෙතන තමන්ටත් අනුන්ටත් යහපතක් නෙවෙයි විපතක්මයි කරගෙන තියෙන්නේ ඒ පැමිණෙන ආරම්මණය තමන්ගේ මනස විසින් ප්‍රතික්ෂේප කරලා ද්වේෂය තමන්ට නොදැනීම ඇති කරගෙන ප්‍රාණඝාත අකුසලයක් තමනුත් සිද්ධ කරගත්තා කෙබඳු සත්වෙක් වුණත් කොයිතරම් දුක් විඳ විඳා හරි ජීවත් වෙන්නට කැමති වෙනවා විනා මිය යන්නට නෙවෙයි පින්නතුනි කැමති. නිරයේ දුක් විඳින නිරිසතා පවා සැප විඳින්නට කැමති වෙනවා විනා පවතින ජීවිතය අහෝසි වෙනවාට ඒතනත්තා කැමති නෑ. ඒ නිසා කොයිතරම් දුකසේ ජීවත් වුණත් ඒ සත්වයාගේ ජීවිතය විනාශ කරන්නට තව මොහොතකින් මැරෙන්නට පුළුවන්. නමුත් මොහොතක් කලින් මේ සත්වයා අභාවයට පමනුවනවා නම් ඒ පූර්ණ අකුසලය Taman සතු වෙනවා. මේ බඳු තැන්වලදී අපේ මනසේ පහළ වෙන චේතනාව යහපතක්ද අයහපතක්ද කියලා තෝරා බේරා ගැනීම ඒ තරම් පහසු වෙන්නේ නැහැ. ඒ වගේම සමහර වෙලාවට වචනයක් කියනකොට වචනෙන් සංවර වෙන්නට ඕන නුවණින් සලකා බලා අන් අයට අවැඩක් නොවන විදිහට කළ යුතුයි කිව්වහම සමහර කෙනෙක් හිතන්න පුළුවන් එහෙනම් හැමතිස්සෙම බොහෝම කරුණා මෛත්‍රියෙන් බොහොම සෞම්‍ය විදිහටම කතා කරන්නට ඕන. ඒක හොඳ දෙයක්. නමුත් සමහර අවස්ථාවලදී තදින් කතා කරන්න ඕන වෙන තැන් තියෙනවා. Tamanගේ දරුවන් වරදක් කරනවා නම් යම් කෙසේ ආයතනයක සේවක සේවිකාවන් නොකටයුත්තක් කරනවා නම් ඒ වගේම රටක පාලිත පක්ෂය එහෙම නැත්නම් රටවැසියන් යම්කිසි නොකටයුත්තක් කරනවා නම් ඒ බඳු තැන්වලදී තදින් ක්‍රියාත්මක වෙන්නට සිදු වෙනවා. ශිෂ්‍යයන් වරදක් කරනවා නම් ගුරුවරයා තදින් ක්‍රියාත්මක විය යුතුයි. ඒ බඳු තැන්දී දඬුවම් කළ යුතුයි. දෝෂාරෝපණය කළ යුතුයි. නිග්‍රහ කළ යුතුයි. එහෙම නොකර මේ අයට එකෙන් හිතරි දෙවි දෝ කියලා කිව යුතු දේ නොකියා ඉන්නවා නම් කළ යුතු දේ නොකළ ඉන්නවා නම් අපට බැලූ බැල්මටම පේන්නට පුළුවන් අනේ හොඳ ගුරුවරයෙක් කවදාවත් කාටවත් බනින්නේ නැහැ. හොඳ අම්මා තාත්තා කෙනෙක් කවදාවත් දරුවන්ට තරවටු කරන්නේ නැහැ. ඒක 아무තු හොඳ බවක්ම නෙවෙයි පින්නතුනේ. කළ යුත්ත නොකළ යුත්ත નિවරදිව තෝරා දේරා ගන්නට නොහැකි අඥාන බව විනා එතන ඇති ප්‍රඥාවන්ත ස්වභාවයක් නැහැ. එහෙමනම් මෙතනදී අවඩක් සිදු නොවෙන්නට කියලා කියන්නේ Tamanගේ සිත දූෂ්‍ය නොවෙන්නටත් අනේකාට මෙලෝ පරලව අයහපතක් නොවෙන්නටත් යහපත කියන එක ඒ වෙලාවේ යම් පීඩාවක් වින්දාට අනාගතයේ හොරෙක් මංකොල්ලකාරයෙක් නොවේ මිනිමරුවෙක් අසත්පුරුෂයෙක් සල්ලාලයෙක් නොවේ පුද්ගලයෙක් වැඩදායක විදිහට සමාජයට ගොඩනගන්නට නම් දොස් කියන්නට ඕන නැතන දොස් කියව යුතුයි දඬුවම් කළ යුතු තැන දඬුවම් කළ යුතුයි නිග්‍රහ කළ යුතු තැන නිග්‍රහ කළ යුතුයි ඒවා නිසිතනදී ක්‍රියාත්මක කරන්නට අපි ඉදිරිපත් නොවනවා නම් ඒක සුදුසු දෙයක් නෙමෙයි එහෙමනම් නුවණින් කල්පනා කරලා වචනේ નિවරදිව හසුරුවනවා කියලා කියන්නේ හැමතිස්සෙම බොහෝම සෞම්‍ය විදිහට කතා කිරීම කියන එක පමණක් නොවේ සුදුසු තැන යහපත් ප්‍රතිඵලයක් ඇති වෙන හැටියට ක්‍රියාත්මක වීමයි. හැබැයි ඒ කවර තැනකදී හෝ Tamanගේ හිත දූෂ්‍ය කරගන්නවා නම් එය Tamanට යහපතක් නොවේ. එහෙමනම් හිත දූෂ කරගන්නේ නැතිව අනේකා කරන අයහපත් දේ පිළිබඳව අපි කලබල වෙන්නේ නැතුව ඔහුගේ යහපත පිණිස අවවාද කරන්ට හෝ නිග්‍රහ කරන්ට හෝ දඬුවම් කරන්නට හෝ මව්පියන් ගුරුවරු දක්ෂ වෙනවා නම් එය Tamanටත් යහපතක් ලෝකයටත් යහපතක් ඒ වගේම මහබෝසතාණන් වහන්සේලා සමහර අවස්ථාවලදී ජීවිතේ පරිත්‍යාග කරනවා. බැලූ බැල්මටම තමන්ටත් අවඩක් නොවන අනුන්ටත් අවඩක් නොවන තමන්ටත් අනුන්ටත් අවඩක් නොවන දෙයක් කරන්නටයි තථාගතයන් වහන්සේ අනුශාසනා කළේ. එහෙමනම් තමන්ගේ ජීවිතේ පරිත්‍යාග කළාම අනුන්ට යහපතක් වුණාට තමන්ට අවඩක් සිද්ධ වෙනවා නේද කියලා කෙනෙකුට හිතෙන්නට පුළුවන්. පින්නතුනේ තමන්ගේ කයට හානියක් සිද්ධ වුණාට ඇත්තටම බෝසත්වරයාට ඉන් අවඩක් සිද්ධ වෙන්නේ නැහැ. දාන පාරමිතාව පරමාර්ථ පාරමිතාවක් හැටියට සම්පූර්ණ වෙනවා. ඒන් උන්වහන්සේට බුද්ධත්වයේ සාක්ෂාත් කරගන්නට බෝධිකාරක ධර්මතාවයක් වැඩෙනවා. ඒ මානසික ශක්තියම ලෝකයට දායාද කරමින් ලෝකයේ තව බොහෝ සත්ත්වයින් සසර කතරින් එතර කරන්නට එයම හේතුවක් වෙනවා. එහෙමනම් ඒ වෙලාවේ යහපතක් හැටියට නොපෙනුනාට දීර්ඝ කාලීනව අනාගත ඵලයේ වශයෙන් දීර්ඝ කාලීන කාලේන යහපතක් හිමි වෙනවා නම් එයත් යහපතක් වෙයි කියන බව අපි හොඳට හඳුනා ගන්න ඕනේ. ඒ වෙලාවේ සතුටින් සොම්නසින් ඔළුව අත ගාලා බොහොම සෞම්‍ය විදිහට කතා බහ කළාට ක්‍රියාත්මක වුණාට කියන කියන දේ අනුමත කළාට ඒකෙන් දීර්ඝ කාලීන වශයෙන් දරුවන් නොමග යනවා නම් සමාජයට අවැඩක් වෙනවා නම් එය යහපතක් නොවේ කියන බවත් අපි නුවණින් මෙනෙහි කරලා දැනගන්න ඕනේ. එහෙමනම් නුවණින් ප්‍රත්‍යවේක්ෂා කරලා යමක් තීරණය කරනවා කියන්නේ ඒ වෙලාවේ සිද්ධ වෙන යහපත ගැන පමණක් නොවේ දීර්ඝකාලීන වශයෙන් මෙලෝක මේ ලෝක වශයෙන් පරලෝක වශයෙන් ඔවුන්ට ඇත්තටම යහපතක්ද අයහපතක්ද වෙන්නේ කියලා නුවණින් පරීක්ෂා කොට දේවල් කරන්නට අපි පුරුදු පුහුණු වෙන්නට ඕනේ අපි හිතමු යම්කිසි කෙනෙක් අතීතය ගැන කල්පනා කරලා බලනකොට අනේ මං අතින් වැරදි සිද්ධ වෙලා තියෙනවා. මං අතින් අයහපත් දේ කියවිලා තියෙනවා. මං බොහෝ නපුරු දේ හිතලා තියෙනවා කියලා Tamanට ප්‍රත්‍යවේක්ෂා කරනකොට දැනෙනවා නම් ඒ තනත්තා විසින් කළ යුත්තේ පසුතැවිතවී ඉන්න එක නෙමේ බුදුහාමුදුරුවෝ රාහුල හාමුදුරුවන්ට උපදෙස් දෙනවා රාහුල ඒබඳු පුද්ගලයා අතීතය පිළිබඳව කල්පනා කරනකොට තමන් අතින් වැරද්දක් වුණා කියලා තේරෙනවා නම් සමාව ගන්නට පුළුවන් කෙනෙක්ගෙන් නම් සමාව ගන්නට ඕන. භික්ෂුවක් විසින් නම් තවත් භික්ෂුවක් වෙත ගොස් ඒ වරද පාපෝච්චාරණය කරන්නට ඕන. පාපෝච්චාරණය කරලා ආයති සංවරෙහි පිහිටන්නට ඕන. ආයති සංවරෙහි පිහිටනවා කියලා කියන්නේ නැවත ඒ බඳු වරද නොවෙන්නට සංවර වෙනවා. එහෙමනම් පින්නතුනේ මේ ප්‍රත්‍යවේක්ෂාව කියන එක මේ විදිහට Tamanගේ ජීවිතය අර්ථවත් කරගන්නට විශේෂයෙන්ම වැඩදායක වෙන මහඟු අභ්‍යාසයක් වෙනවා මහඟු පුණ්‍ය ක්‍රියාවක් වෙනවා මහඟු කුසල ධර්මයක් වෙනවා යම්කිසි කෙනෙක් නැවත නැවත මේ ප්‍රත්‍යවේක්ෂා පුරුදු පුහුණු කරනවා නම් ඒ තනත්තාට තමන්ගේ ප්‍රමාණය හරියට දැනගන්නට පුළුවන් තමන්ගේ දුර්වලකම් මොනවද තමන්ගේ හැකියාවන් මොනවද තමන්ට ශක්තිය තියෙන තැන කොතනද තමන් දුබල වෙන තැන කොතනද මේවා හඳුනාගත්තොත් තමයි තමන්ගේ දුර්වලකම් මගහරවාගෙන තමන්ගේ යහපත අභිවෘද්ධිය සලස්වා ගන්නට පුළුවන් වෙන්නේ ඒ වගේම පත්වේක්ෂා නුවණින් ආපහු හැරිලා බලනවා නම් තමයි මේ සසර ගමනේ ආදීනවේ තමන්ට හරියට දකින්නට පුළුවන් වෙන්නේ මේ කරන කියන දේවල් වල මෙබඳු විපාකයක් තියෙනවා ද්වේෂය නපුරු ඒකෙන් මෙච්චර හානියක් වෙනවා රාගය අනතුරුදායකයි ඒකෙන් මෙච්චර හානියක් වෙනවා ඊර්ෂ්‍යාව වෛරය ක්‍රෝධය නපුරු සිතින් කතා කිරීම ක්‍රියා කිරීම මෙතරම්ම අනතුරුදායකයි මෙතරම්ම විපත්තිදායකයි කියලා ඒවාහි ආදීනවේ හරියට දකින්නට පුළුවන් වෙන්නේ සත්‍යවේක්ෂා නුවණ ඇති කෙනෙකුට පමණයි ඒ වගේම ආනිසංස දකින්නට පුළුවන් වෙන්නේ දන් දීමේ යහපත මේකයි සිල් රැකීමේ යහපත මේකයි පව්කම් වලින් වැළකී ඉඳීමෙන් මෙච්චර යහපතක් වෙනවා කියලා දකිමින් නැවත නැවත කුසල් දහම් සම්පූර්ණ කරන්නට පුළුවන් වෙන්නේ තමන්ට එහි පිහිටා සිටින්නට පුළුවන් තමන් ලෝකයට වැදගත් කෙනෙක්ය තමන් ලෝකයට වැඩදායක පුද්ගලයෙක්ය මම ලෝකයට බොහෝ යහපත කරලා තියෙනවායි කියලා සැබෑවටම ආත්ම විශ්වාසයක් ඇතුව ගුණධම් වඩන්නට පුළුවන් වෙන්නේ සත්වේක්ෂ නිසා නුවණින් Taman දිහා බලනවා නම් පමණයි. ඒ වගේම මෙයයි හැබැයි හේතුව මෙයයි ඵලය. මේ හේතුවෙන් මේ බඳු ඵලයක් නිර්මාණය වෙනවා. මේ හේතුවෙන් අයහපත් ඵලයක්, මේ හේතුවෙන් යහපත් ඵලයක්. මේ ඵලය ලැබුණේ මෙබඳු හේතුවකිනුයි කියලා හේතුව අනුව ඵලයත් ඵලය අනුව හේතුවත් નિවරදිව දකින්නට නම් සත්‍යවේක්ෂා නුවණ තියෙන්න ඕන. එහෙම නුවණින් දැක්කොත් විතරයි නොගැලපෙන හේතු වෙනස් කරලා ජීවිතයේ නිසි මඟට සකස් කරගන්නට පුළුවන් වෙන්නේ. අද බොහෝ දෙනා ඵලය සමග පොරබදනවා විනා එහි හේතුව සොයා සකසා ගන්නට උත්සාහවත් වෙන්නේ එහෙම බැරි වෙන්නේ ප්‍රත්‍යවේක්ෂා නුවණ නැතිකම නිසායි. යම් කෙනෙකුට ප්‍රත්‍යවේක්ෂා නුවණ තියෙනවා නම් ඒ තනත්තාට හේතුඵලයේ දකිමින් යම්කිසි අයහපත් ඵලයක් ගොඩනගෙනවා නම් එයට අදාළ හේතුව හඳුනාගෙන යම්කිසි වෙනසක් ඇති කරන්නට පුළුවන්කම තියෙනවා ජීවිතයේ නිවැරදි මඟට අවතීර්ණ කරගන්න පුළුවන් වෙනවා ඊළඟට ජීවිතයේහි පවතින මේ සසර ගමනේ පවතින දුක්ඛදායක નિසරුදු ස්වභාවය හරියට හඳුනා ගන්නට නම් දවසින් දවස සතියෙන් සතිය මාසයෙන් මාසය වසරින් වසර භවයෙන් භවය ආපස්සට ආවර්ජනා කරලා ප්‍රත්‍යවේක්ෂා කරලා දකින්නට පුළුවන් වෙන්නට ඕනේ එසේ තත්පරෙන් තත්පරේ විනාඩියෙන් විනාඩිය පැයෙන් පැය දවසින් දවස සතියෙන් සතිය මාසයෙන් මාසය වසරින් වසර ආත්මයෙන් ආත්මය අපි ආපසු හැරිලා බලනකොට තමයි මෙතෙක් කල කී දෙයින් මම කුමක්ද ලැබුවේ යමක් සිද්ධ කළා යම් ප්‍රතිඵලයක් ලැබුවා ඒ සියල්ල මෙතනින් ඉවරයි මේ සසර ගමන ශුන්‍ය වූ නිස්සාර වූ දෙයක් නේද කියලා හරියටම දැකගෙන මේ සසර ගමන නිමා කරන්නට යම් කෙනෙකුට පුළුවන් වෙනවා නම් ප්‍රත්‍යවේක්ෂා නුවණ ඇති කෙනෙකුටම පමණයි කියන බව තථාගතයන් වහන්සේ දේශනා කළා. එහෙමනම් පින්තුනේ නුවණින් Taman පිළිබඳව ආවර්ජනා කොට බැලීම Tamanගේ සිතුවිලි Tamanගේ වචන Tamanගේ ක්‍රියා නැවත නැවත නුවණින් පරීක්ෂා කොට බලලා මෙය Tamanට අනතුරක්දායකද මෙය අනුන්ට අනතුරු පිණිස පවතිනවද මෙය Tamanටත් අනුන්ටත් අයහපත පිණිස පවතිනවාද කියලා සොයා බලලා එසේ අවඩක් නොවන දේ සිතන්නට කියන්නට ක්‍රියාත්මක කරන්නට පුළුවන් නම් ඒ බඳු පුද්ගලයාට Tamanගේ ජීවිතයත් અભිවෘද්ධියට පමුණවාගෙන ගුණනුවණ වඩවාගෙන ලෝකයටත් යහපත කළ හැකි සත්පුරුෂයෙක් බවට පත් වෙන්නට ඒ කුසලතාවය මේ ධර්මතාවය උපකාර වෙනවා. ඒ නිසා මේ හැම දිනාටම තම Tamanගේ ජීවිත පිළිබඳව ප්‍රත්‍යවේක්ෂා කරමින් සසරෙහි පවතින ස්වභාවය නිවැරදිව අවබෝධ කරගෙන සසර දුකින් එතර වී උතුම් වූ නිර්වාණ ධර්මය සාක්ෂාත් කරන්නට මේ දායකත්වයේ දරන හැම දෙනාටමත් මිය පරලෝකීය සෑම සියලු දෙනාටමත් දෙවියන් සහිත ලෝකයාටත් අප හැම දෙනාටමත් මේ ධර්ම දේශනාවේ ධර්ම ශ්‍රවණමේ කුසලය හේතු වේවා වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරන්න.